ආනන්ද මාහිම්කත් මහත්මයා ඔව් සවනාස තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මහත්මයා සවනාස මේ අර අපේ ගිය සමානේ සාකච්ඡාවට මට ඉන්න හම්බුනේ හැබැයි පස්සේ මම මේ ඒක අර මේ ප්‍රශ්න ඒක සාකච්ඡා මම YouTube එකෙන් බලනකොට ඔව් ඒක අර ප්‍රශ්නයක් මතුණානේ ස්වාමීන් වහන්සේ මේ අර ගව පාලනය මීමැසි පාලනය සම්බන්ධයෙන් ඔව් මම හිතන්නේ බුද්ධික මහත්තයා වෙන්න ඇති අහන්න ඇහුවේ. මේ එතෙන් සුවන්නාල දැන් අපි සාමාන්‍යයෙන් වර්ත මට හිතන පොඩ්ඩක් ඒකට පොඩි පොඩ්ඩක් දැනුවත් කරන්න යම් කිසි කාරණයක් සම්බන්ධයෙන්. මේ කමන්න සුවන්නාස. එතන අපිට කාලයක් වෙලා තියෙන සතුටක් නෑ සනද අපි දැන් වර්තමානයේ හිතනවනේ මේ කිරි බිත්තර වගේ දේවල් මේ ඇත්තරම එයා ආහාරයට ගැනීමෙන් සත්ව හානියක් වෙන්නේ නැහැ කියලා. නමුත් සානස වර්තමානයේ ඇත්තරම කිරි බිත්තර කියන්නේ මස්කර්මාන්තයම තමයි මොකද <clears throat> ඒගැන්නේ දැන් අපි සාමාන්‍ය වර්තමානය එ හරක්ව හදන්නේ නැහැ එලෙකිරි විතරක් බොන්ඩ දැන් ලංකාවේ සාමාන්‍යයෙන් ගම්බද ඒක වෙනම කතාවක්. දැන් අපි එතනදි එතනදි විශේෂයෙන් කතා කළා අද ගොවිතනත් ධාර්මික ව්‍යාපාරයක් නොවේ කියන එක. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගොවිතන ඊටාම ධාර්මික ව්‍යාපාරයක් හැටියට දේශනා කළා. අද ගොවිතන කියන එක අධාර්මික තත්ත්වයටපත් වෙලා තිනවා. ඇයි ඒක කරන ක්‍රමයක් එක. ඉතින් අන්න ඔබ වහන්සේ ඒක සමාජ දානත් මේ ඔබ වහන්සේ ඒක ඇත්තම ලස්සන විස්තර කළා. දැන් මම කියන්න හදන්නේ දැන් වර්තමානයේ දැන් මේ කොමර්ෂලි වාණිජ විදිහට මේ මස් කිරි කර්මාන්තයේදී ස්වාමීන් වහන්සේ දැන් අපි පැටව පැට පැටවෙක් හම් වෙනකොට ඒ පැටව හැම්බිච්ච ගමේ ඒ සතත් පිරිමි සතෙක් නම් ඒලම ඝාතනය කරනවා. ඔව් ඉතින් ඒ වගේ තාම අමානුෂීය විදිහට නේ ඉතින් අද ඒවා කරන්නේ ඊළඟට අර මැෂින් ගහලා ලේත් එක්ක ඇදලා ගන්නවා. ඊළඟට ඒ පැටියට තියෙන උගේ උගේ නඩත්තුව ගැන බලන්න ඕකෙලින්ම මරණයට ඒ වගේ ඉතින් තාම නිකන් පහත්ම ක්‍රමයටනේ අද එතන ස්වාමිනාස මස් එතන ස්වාමිනාත මේ මරලා මස් කන එක හැරුණාම අර කිරි ටික ගන්න එක පවා අමානුෂීය විදිහට ඉතින් ඒක ඒක ඉතින් කොහොමත් මේ ධර්මයේ කියවෙන ගවපාලනය කියන කතාව නෙවෙයි ඒකයි මම කිව්වේ ගවපාලනය විතරක් නෙවෙයි ගොවිතැන පවා ආධාර්මික தත්ත්වයටපත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි දැන් අපි හිතමු අනෙකුත් විද්‍යාවන් ගත්තෙන් පස්සේ දැන් ගුරු වෙදකම මේ හැම දෙයක්ම ඊට පස්සේ මහානකම ගත්තාම මහානකම මොනතරම් පූජනීයද ඉතින් අද මහාන වෙලා කටයුතු කරන හැම දෙනාම හරියට ඒක කරනවාද ඒක කොච්චර අවභාවිත කරනවද ඉතින් ඒ වගේ වර්තමාන භාවිතය පිළිබඳ ඉතින් හැමතිස්සෙම අපට ගැටලු තියෙනවා ඒවා පිළිබඳව අපි ඒ කාරණේට අදාළව පැහැදිලි කරගන්න ඕනේ දැන් අපි එදා කතා කළේ බුද්ධික මහත්මයා ඇහුවේ බුදුරජාණන් වහන්සේ ඒවා ධාර්මික පැවැත්මට අදාළ දේවල් හැටියට දැන් පස්ගෝ රසය පරිහරණය කිරීම ඒ පස්ගෝ රසය ගන්න නම් ඉතින් ගවයෝ හදන්න ඕනේ. ඒතර ගව පාලනය කියන එක බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල ධාර්මික ජීවනෝපාය ක්‍රමයක් හැටියටම දක්වලා තියෙනවා. එතකොට ඒටික කලා තියෙන කාරණේ ගැනයි අපි එදා කතා කළේ වර්තමානයේ සම්බන්ධව පිළිපදින හැටි නෙවෙයි. ඒක ගැන ඉතින් කතා කරන්න ඕන දෙයක් නැහැ වර්තමානයේ පිළිපදින. හරිද නෑ. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත්ම ඇත්තම ලස්සනයි. ඒක ඒකේ කිසි වරදක් මම දකින්නේ නැහැ. නමුත් වර්තමානයේ වෙන දේ ස්වාමීන් වහන්සේ දැන් අපි කුකුල්ලු හදනවා නම් කුකුල්ලන්ගෙන් අර පිරිමි සතා උපිච්ච දවසම ඝාතනය කරනවා. මොකද බිත්තර බිත්තර වලට විතරක් මේ සතාව හදලා කියලා කැන මේ මස්වල්ට විතරක් සදා හදන්න සොන්කද පාඩුවේ ඉතින් මුලින් බිත්තර අරගෙන ඉර පස සතා මර හරක් ුණයි මුලින් ඒතිය දැන් ඉස්සර කාලේ අපට ගහක ගෙඩියක් ඉදිලා කණ්ඩ තිබුණනේ දැන් අද මොකක්වත්ම ඉදිලා කණ්ඩ නෑනේ ඉදිලා කණ්ඩ බැරියේ අරව ගහේ ඉදුණොත් කඩාගෙන වැඩි දවසක් තියන්න බැකුණු වෙනවා. එතකොට දැන් මේක මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න මේක වැඩි දවසක් විකුණන්න තියාගන්න නම් මේක ඉදිලා හරියන්නේ නැහැ. එහෙනම් අමුයෙන් කඩන්න ඕන. ඒතර අමුයෙන් කඩනකොට ඒකත් ටිකෙන් ටික කඩාගෙන යන්න ගියාම ලොකු කොස්ට් එකක්, ලොකු වියදමක් යනවා. ඒ නිසා එකපාර ගන්න. එකපාර කඩනකොට පැහිලාද, පැහිලා නැද්ද ඒ කතන්දර මොකුත් අදාළ නැහැ. ඒතර තන්නේ කරම අද අපට මේ පළතුරු ගෙඩියක් හොඳට ඉදිලා අනුභව කරන්න නැති තත්යකට ඇවිත් තියෙන්නේ පළතුරු වෙළඳාම අධාර්මික වෙළඳාමක් නිසා නෙමෙයි. ඒක අධාර්මික විදිහට පවත්වන්න වාණිජකරණය වෙලා අද ක්‍රියාත්මක කරගෙන ඒක තමයි. මේ ද වර්තමානයේ සවන්නාස ඇත්තරම මේ මේ අපහරණයට ලක් වෙන්න හැම වෙලාවෙම ගෑනු සතුන්. මොකද පිරිමි සතුන් ඉතින් අර ඉතිච්ච ගාම මරන නිසා මොකද ඒක පාඩුයි පිරිමි සතුන් විතරක් තියාගන්න එක දැන් ඌරොත් එහෙමයි මේ කුකුලුත් එහෙමයි හරකුත් එහෙමයි ගෑන් සතුන් නිතරයි මේක හැමදාම බිත්තර අරගෙන එහෙම නැත්නම් පැටව අරගෙන අරගෙන අරගෙන අන්තිමට කිරිත් අරගෙන මරනවා ඉතින් ඒක තමයි ඒගොල්ලන්ට ලාභදායක මස් වලට විතරක් මේ සතුන් තියාගන්න එක පාඩුයි ඉතින් ඒක නිසා අපි දැන් කිරිසා බිත්තර කර්මාන්තය කියන්නේ තනිකර මස් කර්මාන්තයම තමයි කියන්නේ මැරීමේ කර්මාන්තය තමයි අපි ඉන්නේ ඇත්තටම හරිම ඇත්තටම මේ ගැන හරියට අධ්‍යයනය කරනකොට මේක මහා පුදුම අසාධාරණ ලෝකයක් කියලා තියෙන මේ වර්තමානයේ සවන්නා සම්පූර්ණ මතක් කරගන්න සර්. දරුවන් <laughs> සර් සවන්නා. ඒක හරි. දරුවන් සර්.